ආනන්ද මහින්කන්ද මහත්මයා අස්වානන්තරවන් සරණයි අද පුරු පරිදි ඔබ වහන්සේ ඉතාමත් වටිනා සාකච්ඡාවක් තමයි අපිට ඉදිරිපත් කරේ ස්වාමීන් වහන්සේ දැන් අර ඒ කරුණු තුනක් කියවනේ ලෝක ධර්මතා ඊට පස්සේ රටේ නීතිය සහ පුද්ගලික ස්ථාන ආදී වශයෙන් ඒතර දැන් සමහරක් වෙලාවට මේ පුද්ගලික අදිස්ථාන වගේ කියන දේවල් ස්වාමීන් වහන්සේ මේ සීලබ්බත පරාමාස ගණයට වැටෙන්න පුළුවන්ද සීලබ්බත පරාමාස ගණයට වැටෙන්න පුළුවන්. ඒ සීලබ්බත පරාමාස ගණයට වැටෙන්නේ හැම විටම අරමුණ පැහැදිලි නැතිව දේවල් කරන්න කියන්නේ. ඒ කියන්නේ අරමුණ සහ ප්‍රතිපදාව අතර තියෙන හේතුඵල සම්බන්ධතාවය පැහැදිලි නැති වෙච්ච ගමන් ඒක කොච්චර හොඳ ප්‍රතිපදාවක් වුණත් සීලබ්බත පරාමාසයට වැටෙනවා. දැන් අපි හිතමුකෝ දැන් බෞද්ධ සීල ප්‍රතිපත්තිය බෞද්ධ සීල ප්‍රතිපත්තිය බුදුහාමුදුරුවනේ දේශනා කරන්නේ. නමුත් ඒක කොහොමද නිවනට උපකාර වෙන්නේ කොහොමද ඒ සඳහා අවශ්‍ය සාධක ටික වැඩෙන්නේ කියලා හරියට තේරුම් ගන්න නැතුව පවත්වන්න ගියොත් ඒකම සීලබ්බත පරාමාශයක් වෙනවා දැන් සමහරු ඒ නිසා හිතනවා මේ සිල් රැක්කහම හරි. සිල් රැක්කහම අපිට නිවන් දකින්න පුළුවන්. ඉතින් එහෙම හිතාගෙන ඉන්නවා නම් ඒකත් සීලබ්බත පරාමාසය බවට වැඩෙන්නට පුළුවන්. ඒක වැරදි දෘෂ්ටියක්. එතකොට දැන් අර රතවිනීත සූත්‍රය වගේ දැක්වෙනවා සීල විසුද්ධිය කුමක් සඳහාද? සීල විසුද්ධියෙන් නිවන් දකින්න බෑ. සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය සඳහායි. එතකොට චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය සඳහායි. දිට්ඨි විසුද්ධිය කාංකා විතරණ විසුද්ධිය සඳහා මේ විදිහට සප්ත විසුද්ධීන්ගෙන් ඉස්සරහට යන ක්‍රමය රතවිනීත සූත්‍රය පැහැදිලි කරනවා. එතකොට අන්න ඒ දැක්ම තියෙන්නට ඕන. මේකෙන් මොකද්ද කෙරෙන්නේ? එතකොට ඒ කෙරෙන කාර්ය හැබෑවටම මේ මගේ ප්‍රතිපත්තිය තුල කෙරෙනවද? එතකොට ඒකේ පරමාර්ථය දැනගන්නට ඕන ඒ පරමාර්ථය සාධනය වෙන සාධක දැනගන්නට ඕන දැනගෙන ඒ පරමාර්ථය සඳහා යන්නට මේ ප්‍රතිපත්තිය පුරනකොට ඒ අදාළ සාධක ටික මගේ තුල ගොඩ නැගෙනවද ඒ අන්නේ දැක්ම ඇතිව කටයුතු කළොත් තමයි ඒක නිර්වද්‍ය වූ ප්‍රතිපත්තියක් වෙන්නේ. එහෙම එතකොට ඒකට ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් ප්‍රතිපදාව කියලා කියන්නේ. එහෙම නැති වෙච්ච ගමන් ඒක අර යම් යම් සම්මුතිවල එල්බගෙන අපි ඒක හිර වෙනවා. හිර වෙච්ච ගමන් අපට අදාළ පරමාර්ථය පැහැදිලිත් නැහැ. ඒ පරමාර්ථය පැහැදිලි වුණත් ඒකට යන්න අදාළ සාධක ටික මෙතන ගොඩ නැගෙනවද කියන ප්‍රත්‍යවේක්ෂණයක් නැහැ. එතකොට නිකන් පටලැවිලි ගොඩක් විතරයි සිද්ධ ඒක ඕනම දෙයකට වෙන්න පුළුවන්. ඔව් එහෙමයි සවනස් බොහොම පිං ඔබ වහන්සේට සාමත් මොන්ට පැහැදිලි කිරීමක්. ඊළඟ සරණයි. ඊළඟ සරණයි.